ද්විතියෝ පරිච්ඡේදු දෙවැනි පරිච්ඡේදය මහා සම්මත වංශෝ මහා සම්මත රාජවංශය මහා සම්මත රාජස්ස වංශජෝ හි මහා මුනි කප්පසාදෙම්මේ රාජාසි මහා සම්මත නාමකෝ අපගේ ශාස්ත්‍ර වූ භාග්‍යවත් මහා මුනීන්ද්‍රයන් වහන්සේ මහා සම්මත රාජවංශ පරම්පරාවෙහිම උපන්සේක මේ මහා කල්පයෙහි මුල් අවස්ථාවෙහි අප බෝධසානන් වහන්සේ ඕපපාතිකව මනුස්ස ආත්මයක ඉපද සිටියා මහජනයා විසින් උන්වහන්සේව මහා සම්මත යනුවෙන් නම් කොට රජකමටපත් කෙරෙව්වා. රෝජෝච වර රෝජෝච තතහා කල්යානකා දුවේ උපසතෝච මන්ධාතා චරකෝපචරා දුවේ ඒ මහා සම්මත රජුගේ වංශ පරම්පරාවෙහි රෝජය වර රෝජය එමෙම්ම කල්යාණය වර කල්යාණය වශයෙන් දෙදෙනෙක් උපෝසතය මන්ධාතුය චරකය උපචරකය යන දෙදෙනෙකුත් වශයෙන් දරුමුණුබුරු පරපුර තිබුණා චේතියෝ මොචලෝ චේව මහා මොචල නාමකෝ මොචලින්ද සාගරෝ චේව සාගර දේව නාමකෝ ඒ මහා සම්මත රජ පරපුරෙහි චේතිය මුචලය මහා මුචලය මුචලින්දය සාගරය सागर देव नमिनु तवत् मुनुबुरु परपुरा सिटिया भरतो भागीरथो चेव रुचुच सुरुचेपि पिच पतापो महापतापो पनादो च दुवे भरतय භාගීරතය රුචිය සුරුචිය ප්‍රතාපය මහා ප්‍රතාපය ඒ වගේම 50000 මහා 50 වශයෙන්ුත් ඒ මහා සම්මත රාජ පරම්පරාවෙහි මොනබුරු පරපුරක් සිටියා සුදස්සනාචන රූච තත්ථා ඒව දුවේ දුවේ පච්චිමාචති රාජාන තස්ස පුත්ත පපුත්තකා සුදර්ශනය මහා සුදර්ශනය යන දෙදෙනාත් නේරුය මහා නේරුය වශයෙන්ුත් අන්තිමට රජ කළ අච්චිම රජු වශයෙන්ුත් කියවෙන්නේ මහා සම්මත රාජ පරම්පරාවෙහි මුණුබුරන් ගැනයි අසංඛ්‍යා යෝකායේතේ අට්ඨවිසති භූමිපා කුසාවතෙන් රාජගහං මිතිලං චාපියවසුම් මේ මහා සම්මත රාජ පරම්පරාවෙහි 28ක් වූ රජවරුන්ට ගණන් කළ නොහැකි තරම් අසංකේය අවශ්‍ය තිබුණා මේ රජවරුන් අතරින් ඇතම් රජෙක් කුසාවති යන අගනුවර කොට රජකම් කළා. තව රජවරු රජගහ නුවර අගනුවර රජකම් කළා. සමහර රජවරු මිතිලාව අගනුවර කරගෙන රජකම් කළා. තතෝ සතං ච රාජානෝ ච පඤ්ඤාස ච සත්ථිච චතුරාසීති සහස්සානි චත්තින් සාච තතෝ පර ඊට පසුවේ රාජ පරම්පරාවෙහි රජදරුවෝ 100ක් පමණ වුණා. ඒ 100ක් රජවරුන් අතුරින් අන්තිම වූ අරේන්දම රජුරුවන්ගේ පරම්පරාවේ 56 රජ කෙනෙක් අයෝධ්‍යාව අගනගරය කොට රජ කළා. ඒ රජවරුන්ගෙන් අන්තිම වූ දුස්සහ නැමැති රජුන් බරණැස අගනුවර කොට දරු પરම්පරා 60ක් වෙනකම් පරපුර ඉදිරියට ගියා. ඒ 60ක් රජදරුවන් අතුරින් අන්තම වූ අජිත ජින නම් වූ රජු කපිල නගරයේ අගනුවර කොට පටන්ගත් රජ පරපුරේ 84000ක් රජවරු හිටියා. ඒ සුවාසූ දහසක් රජදරුවන්ගේ අන්තිමයා වන බ්‍රහ්මදත්ත රජුත් හස්තිපුරය අගනුවර කොට රජකම් කළා ඒ රජපුර පෙරෙහි 36ක් රජදරුවන් සිටියා ද්වත්තෙන් සට වේසාච ද්වාවේසති තතෝ පරේ අට්ඨ රස සත් රස පන්න රස චතුද්දස කලින් කියෝ 36ක් රජ පරපුරෙහි අන්තිමයා වන කම්බල වසන රජු ඔහුගේ දරු මුණුබුරු දෙතිස් රජ කෙනෙකුත් ඒක චක්කු නැමැති නගරයේ අග නගරයේ කොට රජකම් කළා ඒ දෙතිස් රජවරුන් අතර අන්තිම වූ මොනින්ද දේවනම් රජු වජිරවුත්ති නගරය අගනුවර කොට රාජ පරම්පරා 28ක් යනකම් රජකම් කළා. ඒ 28 රජුන්ගෙන් අන්තිමයා වූ සාදීන රජුත් ඔහුගේ ධනපුරපුරන්ගේ 22ක් රජවරුත් මදුරා කියන නගරය අගනුවර කොට රජකම් කළා. ඒ දෙවිසි රජුන්ගේ අන්තිමයා වූ ධම්මගොත්ත රජු අරිට්ඨපුරය නමැති නගරය අගනුවර කොට රජකම් කළා. ඔහුගේ රජපරපුරේ රජවරු 18ක් හිටියා. ඒ 18ක් රජවරුන්ගේ අන්තිමයා වුණේ සිවිනාම රජුය. ඒ රජු ඉන්ද්‍රප්‍රස්ත නගරය අග නගරය කොට රජකම් කළා. ඔහුගේ පරපුරේ රජවරුන් 17 දෙනෙක් හිටියා. ඒ 17 දෙනා රජුන්ගේ අන්තිමයා වුණේ බ්‍රහ්මදේව රජුය. ඔහු ඒක චක්කු නගරයේ රජකම් කළා. ඔහුගේ රාජ පරම්පරාවෙහි රජවරු 15 දෙනෙක් හිටියා. ඒ 15 රජුන්ගේ අන්තිම රජුගේ නම බලදත්ත. ඔහු කොසඹෑ නුවර අගනගරය කොට රජකම් කළා. ඔහුගේ රාජ පරම්පරාවෙහි රජ දරුවන් 14 දෙනෙක් හිටියා. නච සත්ත ද්වාදස ච නව සත්ත ද්වාදස ච පංච වේස තතෝ පරේ පංච වේසං ද්වාදසං ච ද්වාදසං ච නවාපිච ඒ 14ක් රජුන්ගේ අන්තිම රජුගේ නම හස්තිදේවය. ඔහුගේ කන්නගොච්චය අගනුවර කොට රාජ්‍ය කළා. ඔහුගේ පරපුරේ රජදරුවන් 9 දෙනෙක් හිටියා. ඒ නවයක් ඌ රජ පරපුරෙහි අන්තිම රජු වුණේ නරදේව නමත්තාය. ඔහු රෝජනව රජකම් කළා. ඒ රාජ පරම්පරාවෙහි සත් රජ කෙනෙක් රජකම් කළා. ඒ සත් රජුන්ගේ අන්තිමයා වුණේ මහින්ද යන රජුය. ඔහු චම්පා නුවර රජකම් කළා. ඔහුගේ රාජ පරම්පරාවෙහි රජවරු 12 දෙනෙක් හිටියා. ඒ 12 රජුන්ගේ අන්තිමයා නාගදේව නම් රජුය. ඔහු මිතිලාව අගනුවර කොට රජකම් කළා. ඔහුගේ පරපුරෙහි රජවරු 25 දෙනෙක් හිටියා. ඒ 25 රජුන් අතුරෙන් අන්තිම යාගේ නම සමුද්‍රදත්ත රජුය. ඔහු රජගහ නුවර රජකලා. ඔහුගේ රජපරපුරේ රජවරු 25 දෙනෙක් සිටියා. ඒ පස්විස රජුන්ගේ අන්තිම රජු දිවංකර නමත් ආය. තක්ෂලා වගනුවර කොට ඔහු රජ කළා. ඔහුගේ පරපුරේ රජවරු 12 දෙනෙක් හිටියා. ඒ දොළොස් රජුන්ගේ අන්තිමයා වූ තාලිස්ස නම් රජු කුසිනාරාවේ රජකම් කළා. ඔහුගේ පරපුරේ රජවරු 12 දෙනෙක් හිටියා. ඒ 12 රජුන්ගේ අන්තිම රජු වූයේ සුදින්න නමැත්තා. තාම ලිප්ති නගරයේහි ඔහු රාජ්‍ය කළා. ඔහුගේ පරපුරේ රජවරු 9 දෙනෙක් හිටියා. චතුරාසීති සහස්සානේ මකාදේවාදිකාපිච චතුරාසීති සහස්සානේ කලාරජනකාදයෝ ඒ කලින් කියෝ රජවරු නම දෙනාගේ අන්තිමයා වුණේ භාරද්වාජ නම් රජුය ඔහුගේ පුත්‍රයා වූයේ මකාදේව රජුය. ඒ මකාදේව රජු මිථිලානුව රාජකම් කළා. ඔහුගේ රජපුරේ පුරේ රජවරු 84000ක් හිටියා. ඒ 84000ක් රජුන්ගේ අන්තිම රජු නිමි නමින් හඳුන්වයි. ඒ නිමි රජුගේ පුත්‍රයා කලාර ජනකය. ඔහුගේ පුත්‍රයා සමංකරය. ඔහුගේ පුත්‍රයා අශෝකය. මේ රාජ පරම්පරාවේ රජවරු 84000ක් බරණැස් නුවරම රජකම් කළා. සෝලස යාවකං සපුත්තාරාසිතෝ ඉමේ විසුං විසුං පුරරංජං කමතෝ අනෝසාසිසුං ඔක්කාක රජදරුවන්ට එනකල් රජවරු 16 දෙනෙක් හිටියා. ඒ මෙහෙමයි. කලින් කියූ කලාරජනක රජුගේ 84000ක් රජ පරම්පරාවේ අන්තිමයා වුණේ විහාසව කියන රජුය. ඔහුගේ පුත්‍රයා විජිතසේන රජුය. ඔහුගේ පුත්‍රයා ධම්මසේන රජුය. ඔහුගේ පුත්‍රයා නාගසේන රජුය. ඔහුගේ පුත්‍රයා सामत राजू ये ओहुगे पुत्रया दिशापति राजू ये ओहुगे पुत्रया रेणु ये ओहुगे पुत्रया कुशराजू ये ओहुगे पुत्रया महाकुशराजू ये ओहुगे पुत्रया भरत राजू ये भरत गे पुत्रया दशरथ राजू ये ओहुगे पुत्रया राम राजू ये ओहुगे पुत्रया විලාරත රජුය. ඔහුගේ පුත්‍රයා චිත්තරංශ රජුය. ඔහුගේ පුත්‍රයා අම්බරංශ රජුය. ඔහුගේ පුත්‍රයා සුජාත රජුය. ඔහුගේ පුත්‍රයා ඔක්කාක රජුය. මේ සියලු රජදරුවෝ බරණැස් නුවරමයි රජකම් කළේ. ඔය විදිහට කලින් කියූ දීර්ඝායුෂ ඇති රජවරු 28 දෙනාගේ පටන්. ඒ රජ පරම්පරාවේ පහළ වූ දෙලක්ෂ 52539 දෙනෙක් වූ මහා රජ පරම්පරාවේ අන්තිම රජු වූයේ ඔක්කාක රජුය. ඔක්කා මුකෝ ජෙට පුතෝ ඔක්කා කස්සාසි භූපති නිපුරෝ චන්දිමා චන්දමුකෝ සිවේ සංජයෝ කලින් කියූ කලාරජනක රජුගේ දහසයක් වූ රාජ පරම්පරාවේ අන්තිමයා වූයේ ඔක්කාක රජුයි. ඒ ඔක්කාක රජුට ඔක්කා මුක කරකණ්ඩ හත්තිනික සීනිපුර නමින් රාජපුත්‍රයන් සිව් දෙනෙක් හිටියා. පියා සුප්පියා නන්දා විජිතා විජිත සේනා නමින් රාජ දියණවරු පස් දෙනෙක් හිටියා. මේ නව දෙනා බරණැස් නුවර අත්හැර ගොස් තමන්ගේම නගරයක් කපිල වස්තු නමින් ආරම්භ කොට රජපරපුරක් ඇති කළා. ඒ ඔක්කාක රජුගේ රාජපරපුර නිපුරය චන්දිමය, චන්ද මුඛය, සිවිය, සංජය වශයෙන් දරමුණබුරු රජපුරක් හිටියා. වෙස්සන්තර මහරජා ජාලේච සීහවහනෝ සීහස්සරෝචෛච්චතේ තස්ස පුත්ත පපුත්තකා ඒ ඔක්කාක රජපුරේම වෙස්සන්තර මහරජුය ජාලි රජුය සිංහ වාහන රජුය සිංහස්වර රජුය වශයෙන් රජ පරපුරක් හිටියා තේ අසීති සහස්සානේ සිහස්ස රස්ස රාජිනෝ පුත්ත පපුත්ත රාජානෝ ජයසේනෝ තදන්තිමෝ ඒ ඔක්කාක රජවරු නව දෙනාගේ අන්තිමයා වූ සීහස්වර රජුගේ රාජ පරම්පරාවේ 82000 රජවරු සිටියා. ඒ 82000ක් රජවරුන්ගේ අන්තිමයා වූයේ බගුසක්ක නම් රජුය. ඔහුගේ රාජ පරම්පරාවෙත් රජවරු 82000ක් හිටියා. ඒ රාජ පරපුරේ අන්තිමයා වූයේ ජයසේන රජුය. ඒතේ කපිලවත්තුස්මෙන් සක්්‍ය රාජාති විසුතා සීහ හනු මහරාජා ජයසේ නස අත්‍රජෝ මේ දහස් ගණන් රජවරු ශාක්‍ය රාජ පරම්පරාවට අයත් යයි ප්‍රසිද්ධියටපත් වුණා ओंगे अंतिम यू जयसेन रजुगे पुत्रया भूजे सेहानु महाराजुय जय से सदीताच च नामे नशोधरा देव दहे देव दहासको नाम से भूपति සීහානු රජුගේ පියාවන ජයසේන රජුට යසෝදරා නමින් රාජදීනියෙකුත් හිටියා. දෙව්දහ නුවර දේවදහ ශාක්‍ය නමින් රජ කෙනෙක් හිටියා. අංජනෝ චාත කච්චාන ආසොං තස්ස සුතා දුවේ මහේසචාසිකච්ඡානා අඤ්ඤෝ සීහහනුස්සස ඊ දේවදහසාක්‍ය රජුට අංජන නම් රාජකුමාරයෙකුත් කච්චානා නමින් රාජ දියණෙකුත් යන දරු දෙදෙනෙක් සිටියා සීහහනු රජුරුවන්ගේ අග්‍ර මහේසිකාව වුණේ ඒ කච්චානා කුමරියයි නාසි අංජන සක්කස්ස මහේසී සායසෝධරා අංජනස්ස දුවේ දීතා මායාචාත පජාපති අංජන ශාක්‍ය රාජකුමාරයාගේ අග්‍ර මහේසිකාව වූයේ ජයසේන රජුගේ යසෝදරා නැමැති රාජකන්‍යාවයි. ඒ අංජන ශාක්‍ය රජුට මායා නමිනුත් ප්‍රජාපති නමිනුත් රාජ දියණිවරු දෙදෙනෙක් සිටියා. පුත්තා දුවේ දණ්ඩපානේ සුප්පබුද්ධෝ ච සාක්‍යෝ පංච පුත්තා දුවේ දීතා ආසොං සීහ හනොස්සතු ඒ අංජන ශාක්‍ය රජුටම දණ්ඩපාණී ශාක්‍ය සහ සුප්පබුද්ධ ශාක්‍ය නමින් පුත්‍ර කුමාරවරුන් දෙදෙනෙකු සිටියා. සීහානු රජුරවන්ටත් පුත්‍ර කුමාරවරුන් පස් දෙනෙකුත් දූ කුමාරිවරුන් දෙදෙනෙකු සිටියා. සුද්ධෝදනෝ දෝතෝදනෝ සක්ක සුක්කාමිතෝදනෝ අමිතා පමිතා චාපි ඉමේ පංචේ මාදුවේ ඒ සීහානු මහරජුගේ රාජකුමාරවරු පස් දෙනා මේ අයයි එනම් සුද්ධෝදනය දෝතෝදනය, සක්කෝදනය, සුක්කෝදනය, අමිතෝදනය යන කුමාරවරුය. අමිතා සහ ප්‍රමිතා යනු දියණවරු දෙදෙනාගේ නම්ය. සුප්පබුද්ධස්ස සක්කස්ස මහේසී අමිතා අහු තස්සා සොම්බද්ද කච්චානා දේවදත්තෝ දුවේ සුතා ඒ සීහානු රජුගේ අමිතා දියණිය සුප්‍රබුද්ධ ශාක්‍ය රජුගේ අග්‍ර මහේශිකා වුණා ඒ රාජ යුවලට දරු දෙදෙනෙක් ලැබුණා එනම් බද්ද කච්චානා නැමැති කුමාරිකාවත් දේවදත්ත නැමැති පුත්‍රයාත් माया प्रजापति चेव සුද්ධෝදන මහේසියෝ සුද්ධෝදන මහරඤ්ඤෝ පුත්තෝ මායාය සෝජිනෝ සුද්ධෝදන මහරජුරුවන්ගේ අග්‍ර මහේශිකාවරුන් වූයේ මහා මායා දේවියත් ප්‍රජාපති දේවියත්ය අපගේ භාග්‍යවතුන් වහන්සේ ඒ සුද්ධෝදන මහරජුගේද මහා මායා දේවියගේද පුත්‍රයා නො වූසේක මහා සංමතවං සම්හේ අසම්භින්නේ මහා මුනි එවං පවත්තේ සංජාතෝ සබ්බ කාත්‍ය මුද්ධනී බාහිර වෙනත් වංශයක් සමග ආවාහ විවාහ ආදියෙන් කිසිදු කිලයකටපත් නොවි දිගටම අකණ්ඩව පැවතුන මහා සම්මත රාජ වංශයේහි අප මහා මුනි දානෝ උපන්සේක මෙසේ දිගටම පැවතුණු වේ රාජ වංශයේහි සියලු ශාස්ත්‍රියන් අතර අග්‍රබවට පත් උනේ අප මුනිදානන්ය සිද්ධාතස්ස කුමාරස්ස බෝධිසත්ස්ස සාහු මහේසි බද්ද කච්චානා පුත්තෝ තස්සා සිරාහුලෝ සුප්‍රබුද්ධ ශාක්‍ය රජුගේ අමිතා බිසවගේ දියණිය වූ ඒ බද්ද කච්චානාව හෙවත් යසෝදරා රාහුල මාතාව අප මහා බෝසත් සිද්ධාර්ථ කුමාරයන් වහන්සේගේ අග්‍ර මහේශිකා බවට පත් වුණා. මේ රාජකීය යුවලගේ පුත්‍රයා වූයේ රාහුල කුමාරයාය බිම්බිසාරෝච සිද්දත් කුමාරෝච සහායකා උබින්නම් පිතරෝචාපේ සහායා ඒවතේ අහුම් එවකට මගධ රාජ්‍යයේ සිටි බිම්බිසාර කුමාරයාත් අපගේ මහසොත් බෝසත් සිද්ධාර්ථ කුමාරයාත් යහළුවෝය. මේ දෙදෙනාගේ පිය රජවරුන් වන භාති මහරජුත් සුද්ධෝදන මහරජුත් ඒ වාගේම යහළුවන්ව සිටියා. බෝධිසත්වෝ බිම්බිසාරා පංචවස්සාදිකෝ අහෝ ඒකුණතින් සෝ වයසා බෝධිසත්ව බිනෙක්ඛමේ අපගේ බෝධිසත්වයන් වහන්සේ බිම්බිසාර රජුරවන්ට වඩා පස් අවුරුද්දක් වැඩි මහලුයි අප බෝසතුන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළේ 29 වෙනි වියේදීය පදහිත්වාන චම්බස්සං බෝධින් පත්වා කමේනච පංචතින්සෝත වයසා බිම්බිසාරං උපාගමි අපමහ බෝසතාණන් වහන්සේ අභිනික්නම් කොට ශ්‍රමණයන් වහන්සේ නමක් බවට පත් වුණා සය අවුරුද්දක් අධික ලෙස වීරිය වඩමින් දුෂ්කර ක්‍රියාවෙහි යෙදුණා. අවසානයේහි ඒ සියලු අන්ත අතහැරියා. මධ්‍යම ප්‍රතිපදාවට පැමිණියා. ගයාවෙහි නේරංජරා නදිය අසබඩ බෝසවනේ වජිරාසනය මත වැඩහිඳ ශ්‍රී සම්බෝධියටපත් වුණා. දම්සක් ප්‍රයතුම් සූත්‍රාදිය පවත්වා වයස 35ක් වතිබියදී රජගහ නුවර බිම්බිසාර රජු වෙත වැඩම කළා. බිම්බිසාරෝ පන්න රස වස්සෝත පිත රසයන් අபிසිතෝ මහා පුඤ්ඤෝ පත්තෝ රජ්ජස්ස තස්සතු මහා පින් ඇති බිම්බිසාර කුමාරයාට වයස අවුරුදු 15 වන විට සිය පිය රජු වන භාති රජතුමා විසින් ඔහුව මගධයේ මහරජු හැටියට අභිෂේක කෙරෙව්වා. පත්තේ සෝලසමේ වස්සේ සත්තා ධම්මං අදේසයි ද්වාපඤ්ඤා සේවවස්සානේ රජ්ජංකාරේසි සෝපන ඒ බිම්බිසාර මහරජු අභිෂේක ලබා අවුරුදු 16ක් ගිය තැනේදී ඔහුට වයස 31ක් වෙද්දී අපගේ ශාතුන් වහන්සේ ඒ රජට උතුම් ධර්මයේ වදාලා ඒ බිම්බිසාර රජු අවුරුදු 52ක් මගදෙහි රජ කළා රජ්ජේ සමාපන්න රස පුම්බේ ජින සමාගම සත්තතින්ස සමාතස්ස ධර්මාන තථාගතේ අප භාග්‍යවතුන් වහන්සේ වැඩමවීම බලාපොරොත්තුෙන් සිටිද්දීම ඒ බිම්බිසාර රජුට අභිෂේක ලබා 15 අවුරුද්දක් අවසන් වෙලා හිටියේ. ඊට පසු අප තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී ඔහු 37 අවුරුද්දක් රාජ්‍ය කළා. බිම්බිසාර සුතෝ ජාතස්සතු තං ඝාති යාමති රජ්ජං ද්වත්තෙන් සවස්සානේ මහා මෙත්තතුකාරයි බිම්බිසාර රජුගේ පුත්‍රයා වූයේ අජාත සත්‍රු රජුය ප්‍රඥාවක් නැති හොඳ නරක තේරුම් ගැනීමෙහි විචාර බුද්ධියක් නැති ඔහු අසත්පුරුෂ දේවදත්ත තෙරුන්ගේ කුළුපග මිත්‍රයෙකු වීම නිසා මහා මිත්‍රද්‍රෝහියෙකු බවට පත් වුණා. සිය පියාණන් වූ බිම්බිසාර මහරජුරුවන් මරවා අවුරුදු 32ක් රජකම් කළා. අජාත සත්තුනෝ වස්සේ අටමේ මොනි නිබ්බුතෝ පච්චාසෝකාරේ රජ්ජං වස්සානේ චතු විසති ඒ අජාසත් රජු සිය පියා වූ බිම්බිසාර රජුන් ලවා බලෙන් අභිෂේක කරවාගෙන මගධ රාජ්‍ය කරන්නට පටන්ගෙන අට අවුරුද්දක් ගත වූ තන අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනුවම් පා වදාළසේක ඊට පසු ඔහු තව අවුරුදු 24ක් මගධෙහි රාජ කළා තත්හාගතෝ සකල ගුණංගතං ගතෝ අනිච්චතා වසමවසෝ පාගතෝ ඉති ධයෝ පය ජනනෙන් අනිච්චතං අවෙක්කතේ සභවති දුක්ඛ පාරගෝතේ සියලු සම්බුදු ගුණයන්ගෙන් අගතම්පත්ව වැඩ සිටිය. දෙවියන් සහිත සකල ලෝකයා අතර ඉසුරුමත් භවෙන් Taman වසඟෙහි පවත්වා වැඩ සිටි අපගේ භාග්‍යවතුන් වහන්සේ කිසිවෙකුට වසඟේ නොපැවැත්විය හැකි අනිත්‍ය ස්වභාවයට පත් වූසේක එහෙයින් මේ බුද්ධ ශාසනයෙහි බුදුවවදම් පිළිගන්නා යමෙක් සසර දුක් බය උපද්දවන අනිත්‍ය ස්වභාවය හොඳින් ආબોධ කරගත්තොත් මේ සංසාර සාගරයෙන් ඔහු වෙතරට යනවා සුජන ප්‍රසාද සංවේගත්තාය කතේ මහා වංශේ මහා සම්මත වාසෝ නාම ဒ ුතියෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද මහා වංශයෙහි මහා සම්මත රාජ වංශය නම් වූ දෙවන පරිච්ඡේදයයි